නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සාමිසං වා වේදනං සාමිසං වා සුඛං වේදනං වේදියමානෝ සාමිසං සුඛං වේදනං වේදයාමීති පජානාති නිරාමිසං වා සුඛං වේදනං වේදියමානෝ නිරාමිසං සුඛං වේදනං වේදයාමීති පජානාති සාමිසං වා දුක්ඛං වේදනං වේදියමානෝ සාමිසං දුක්ඛං වේදනං වේදයාමි තිපජානාති निरामिषं वा दुःखं वेदनं वेदीयमानो निरामिषं दुःखं वेदनं वेदयामीति पजानाति सामिषं वा अदुःखमसुखं वेदनं वेदीयमानो सामिषम् अदुःखमसुखं वेदनं वेदयामीति पजानाति නිරාමිසං වා අදුක්ඛම සුඛං වේදනං වේදියමානෝ නිරාමිසං වා අදුක්ඛම සුඛ වේ අදුක්ඛම සුඛං වේදනං වේදයාමීති පජානාති තී ගෞරවණීය යෝගාචර මහා සංඝරත්නයේ අවසරයි අපි ඊවර සතිපට්ඨාන සූත්‍රය අල්ලලා 21 වෙනි වතාවටත් පවත්වන ලද ධර්ම දේශනාවේ වේදනානුපස්සනාව කියන දෙවනි සතිපට්ඨානෙට පිවිසුමක් ලබා ගත්තා. එෙහිදී ප්‍රධාන වශයෙන් වේදනාව ඍජු කොටස් තුනකට කඩලා සරුවචන් වහන්සේ විසින් ඉදිරිපත් කළා කායානුපස්සනාවෙන් යම් කිසි පරිච්ඡයක් යම් කිසි අත්දැකීමක් යම් කිසි භාවනාවට පුහුණුවක් එළඹුමක් එළඹුමක් ඇති යෝගාවචරේකට ඊට වඩා යොහුසුලුව කඩිනමින් අවබෝධයට ඉඩ සලසා දෙන මේ වේදනානුපස්සනාව ඉදිරිපත් කරගෙන ඒකෙදී සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි වේදනාව කියලා මෙනෙහි කිරීමක් වශයෙන් හෝ සාමාන්‍ය ජනවහරේ හෝ පවත්වන්නේ මේ දුක්ඛ වේදනාව සම්බන්ධයෙන්. ඒකට සුඛ වේදනාවක් නම් අපි සුඛ කියන විශේෂණ පදේ යොදනවා. විශේෂණ පද නැතුව යොදන වෙලාවට ඒක යෙදෙන්නේ දුක්ඛ වේදනාවට. අදුක්ඛම සුඛ වේදනාවක් කියන එකක් සාමාන්‍ය ජන ව්‍යවහාරේ නෑ. ඒ වගේම කවදාකවත් යෝගාවචරේ මෙනෙහි කරලවත් තියනවාද කියලා හැරලා බැලුවොත් ඇත්තේ නෑ. නමුත් ඉදිරිපත් කිරීමේදී ගිය වතාවේ අපි ඉදිරිපත් කරගත්ත පාඩේ අනුව සුඛ වේදනාය දුක්ඛ වේදනාය අදුක්ඛම සුඛ වේදනාය නැත්නම් උපේක්ඛා වේදනාය කිය මේ තුන සමාන බලෙන් යුක්තව තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. මේනොත් චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍යයෙන් ආවෝ පටන් අරගත්තත් වේදනා පටන් අරගන්නේ සුඛේ. සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා කියලා. ඒක එක පැත්තකින් සමාන්තර වෙනවා ආස්වාද ආදීනව ආස්වාද පක්ෂේ ආදීනව පක්ෂේ නෛෂ්ක්‍රම්‍ය පක්ෂේ කියනවා. ඒක නිසා ප්‍රතිපදාවට මේ සුඛ වේදනාව සෑහෙන වැදගත්කමක් සෑහෙන අදාළ භාවයක් තියෙනවා. අද අපි මේ වේදනානුපස්සනාවෙම විස්තර කොටසක් ඉදිරිපත් කරගත්තේ අර සුඛ වාතයෙන් දුක්ඛ වාතයෙන් අදුක්ඛම සුඛ වාතයෙන් බෙදාගත්තා වූ මේ වේදනාව දැන් සාමිස නිරාමිස කියන විශේෂණ පද දෙකක් යොදලා හයකට කඩලා පෙන්නනවා. මේකෙන් මේ සරුවඥන් වහන්සේගේ මේ සියුම් තියුම් භාවය බෙදා දැක්වීමෙන් අමුතු ධර්මයේ සජීවී බවක් උස්සන්න බවක් ආසන්න බවක් දැවෙන බවක් ධර්මයට හුදටම කිට්ටු කරන බවක් අනිත් පරවයන් වලට වඩා මේ වේදනා නැත්නම් අනිත් සතිපට්ඨානට වඩා මේ වේදනානු වේදනා කියන චෛතසික සම්බන්ධයෙන් තියෙනවා. ඒ නිසා මේ සාමිස, निराමිස කියන මේ කාරණා දෙක ලං කරගත්තට පස්සේ විශේෂයෙන්ම යෝග ජීවිතයට බැස්සානම් නැත්නම් ශ්‍රමණ ජීවිතයකට භ්‍රමචර්ය ජීවිතයට බැස්සානම් එහෙව් කෙනෙකුට තමන් අරගත්ත ආවේ විනිශ්චය සම්බන්ධයෙන් මේ කෙටි හෝ වේවා ඉතිර හෝ වේවා නැත්නම් తాවකාලික හෝ වේවා යාවජීව වේවා මේ අභිනිෂ්ක්‍මණය සම්බන්ධයෙන් විශාල සතුට ප්‍රමෝදයක් ඇති කරලා දෙනවා ලොකු ධෛර්යයක් පිළිගැනීමක් ඇති කරලා දෙනවා ඒ වාගෙම තමයි ඒ සමන භාවයේ හිතියා හෝ වේවා යෝග භාවයේ හිතියා හෝ වේවා සාමාන්‍ය මේ ගුව ගෙදරවල් දොරවල් අමුදරුවන් රකිමින් ව්‍යාපාර කරමින් ඉන්න ජීවිතේක හෝ වේවා යම් කිසි කෙනෙකුට තාමත් විඳලා ඉවර කරගන්න බැරි නැත්නම් තාමත් ඉවර කරගන්න බැරි මේ කාම සැපේ සාමිස සැපේ ලොකු ලොල් භාව කිසි භාව තියෙනවා නම් මේ වේදනානුපස්සනා විස්තර කරගෙන යනකොට මහා පහසුතාවයකටපත් වෙනවා මේ කියන කාරණා පිළිබඳව හරි තේරුම් කරගන්න බැරි ව්‍යාකූල භාවයකටපත් කරනවා. එහෙම නැත්නම් මේ මධ්‍ය කල්යාණී ධර්මයත් ආ වූ කල්යාණ රසය අවුලකට හේතු වෙනවා. එතන අත්ත වශයෙන්ම සාකච්ඡා කරන්නේ ආදි කල්යාණයටත් වඩා මධ්‍යේ කල්යාණය කියන ධර්මය අහලා එහි සතුටක් ඇති කරගෙන එහි নিমগ্ন වුණා වූ ඇත්තන්ටම මේ වේදනානුපස්සනාවේ ලুকু දෙවි ගැනීමක් කියලා. අපි අද ඉන්නේ බොහෝ මේ සත්ව ලෝකයේ 31ක් වූ බඹතලයේ එකම නිවන් දැකීමට එකම වැඩ පිළිවෙලක් පටන් ගන්නට ඇති එකම ඉඩ කඩ වෙන මනුස්ස ලෝකේ නේද? මේ මනුස්ස ලෝකෙත් ඉඳගෙන අපි සැප වේදනා දුක් වේදනා අදුක්ඛම සුඛ වේදනා ආස වශයෙන් මුළු ලෝකෙම මෙහෙවන මේ වැඩපිළිවෙලේ අද යම් මේර්චි தත්වයකට යම් තලසුණා தත්වයකට පත් වෙලා ඉන්නවා නේද අපි තව ඉස්සරහට යනකොට අපිට අත්දකින්න වෙන්නේ මේ වගේ දෙයක් නේද? ඒක බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා විසින් පසස්නා ලද්දක් ආර්ය වංශයට වැටෙන ලද්දක් නේද? ඒක නේද මම මේ වරින් වර හෝ අත්දකින්නේ කියලා Taman යන මාර්ගයේ පිළිබඳව ලොකු ධෛර්යයක්. එහෙම නැත්නම් නියම මධ්‍යම ප්‍රතිපදාවට එළවා තැබීමක් මේ වේදනාව පිළිබඳව කතා කරනකොට හොඳට ඉදිරිපත් වෙන තාලයක් තමයි මේ අලුත් සාමිත නිර්ාමිත කියන මේ පද දෙක අනුව එන විග්‍රහයේ සඳහන් වෙලා තියෙන්නේ. ඒ ඉස්සල්ලාම සඳහන් වෙන්නේ සාමිතං වා සුඛං වේදනං වේදියමානෝ සාමිතං සුඛං වේදනං වේදයාමි इति පජානාති. එතන සාමිත කියන පදය ආමිෂ සහිත කියන අ පද දෙකටයි කල්ලා ගන්න තියෙන්නේ. ආමිෂය කියලා කියන්නේ අපි අල්ලන්න, දකින්න, ඉඹින්න, අත ගන්න, අහන්න පුළුවන් මේ ලෞකික දේ. එයා මුළු කාම ලෝකයේම ආමිෂ සැපයක්. මේකට කියනවා සාමිත. ආමිෂයේ සහිතයි කියන එකයි සාමිෂ කියලා කියන්නේ. අපි ආමිෂ දාන, ආමිෂ ප්‍රතිපත්ති ඔය සක්තවස් වලට පත්‍රය දෙනවා. මේ වර වෙසක් පූජාව නැත්නම් වෙසක් උත්සවේ ප්‍රධාන වශයෙන් ආමිෂ පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාවට බරව ගත කළා කියලා දක්වන ආමිෂ වලට වැඩිය හොඳ ප්‍රතිපත්ති පූජාව. ආමිෂ දානයකට වැඩිය හොඳයි අබේහ දානය. ඊට වැඩිය හොඳයි ධර්ම දානය. ආදි වශයෙන් ආමිෂය ගන්නවා දාන ගන්නකොට අන්නපානං ගරං වත්තං ආදි වශයෙන් කෑම බීම සේනාසන වස්ත්‍ර මේ සිවුරු මල් ගඳ විලවුන් යාන වාහන ප්‍රදීප ආදී දේවල් අපි කියනවා ආමිෂ පූජා කියලා. අල්ලන්න කරන්න පුළුවන් දේවල්. අන්න ඒ මැත්තේ නැගෙන්න ආ වූ යම් සුඛයක් තියෙනවා. ඇහැට ප්‍රිය රූප දැකලා කනට ප්‍රිය ශබ්ද කංකලු නාද අහලා නාසයට මිහිරි වින්දන දිවට හොඳ රස කායට හොඳ පහස හිතට හොඳ හිතවිලි වගේ දේලා ඒනොත් <clears throat> ඒ කාම ලෝක සම්බන්ධ හිතවිලි ඔක්කොම වැටෙන්නේ මේ ආමිෂයට. වන්නේ ආමිෂයේ සම්බන්ධ සුඛය යම් කිසි කෙනෙක් විඳිනකොට ඒ සුඛය විඳින බව දන්නවනම් සාමි සංවාද සුඛං වේදනං වේදයමානෝ යම් කිසි කෙනෙක් ඒ සුඛේ විඳින්මින් ඉන්නා වර්තමාන අවස්ථාවයි මෙතන ගැනීම. ඒ අවස්ථාවේදී සාමි සංවාසුකං වේදනං වේදයාමේති පජානාති. මම සාමිස සුඛයක් විඳින්මින් ඉන්නවා කියලා දැනගන්නයි. මේකයි උපදේශය. ඉතින් මේක තමයි මේ මාත්‍රකාවේ ප්‍රවිෂ්ඨයේ අන්තිම අමාරුම තැන. ඒ අතුආව එහෙම නැත්නම් ඒ විස්තර කරනකොට මාවගේ තනෙන් කිරිවරණ බබා ඒ බබාට ඒ මවගේ තනෙන් කිරි උෂ්ණ ගතිය ඒක ඇති මිහිරි රස පැණි රස මවගේ තුරුල් වෙලා උරණ ගතිය ආදී නිසා සුඛයක් ඇති වෙනවා ඒ සුඛේ දාන්න ඒකයි අනිත් ඒදර අනිත් වෙලාවට අඬන්නත් ඒ වෙලාවේ බොහොම මේ යා වෙලා පේ වෙලා මේ වැඩේ කරන්නත් ඒකේ රසයක් ගන්න. ඒ නිසා සාමිත සුඛයක් විඳින මේ පොඩි දරුවත් සාමිත සුඛයේ වෙන බව ගන්න. නමුත් ඊට වැඩිය වෙනස් ගතියක් ගැඹුරක් තේරුම් කරගන්න වෙනවා යෝගාවචරයේ හොඳ මිහිරි ඵලයක් රසයක් බුදින වේලාවක එහෙම නැත්නම් ඇහැට රූපයක් කනට සද්දයක්, නාසයට සුවඳක්, කයට පහසක්, හිතට එන තමන්ට ප්‍රියමනාප රුචි හිතවිල්ලක් හිතන වෙලාවක ඒ කාන්තේ මෙතන සුඛ වේදනාවක් ඇති වෙනවා. ඒ සුඛ වේදනාව එනකොටම කාම සුකල්ලිකානුയോഗය කියන යෝග කර්මයක්ව නමුත් මිත්‍යා යෝග කර්මයක යෙදෙන කෙනෙකුට නම් ඒක වින්දනයට වඩා දැනගැනීමට වඩා වින්දනය තමයි මට ඒ සැප ලැබුණා කියලා ලොකු සතුටක් මිසක්වා මේක මේ සාමික සුඛයක් කියලා මෙනෙහි කිරීමක් හෝ දැනගැනීමක් අදාළව නැහැ මෙනෙහි කළොත් දැනගත්තොත් අර සුඛ වින්දනයට බාධා වෙයි ඒ නිසා සුඛ වින්දනයට මුළු කයින් මුළු හිතින්ම නිමග්න වෙලා ගත කරනකොට අපි කියනවා මේ කාම සුඛල්ලිකාණය කාම සුඛයට ඇලී ගත කරන ජීවිතේ ඒ වාගෙම තමයි අත්කිලමතාන යෝගයට බැඳෙන කෙනාට සුඛයේ එනකොටම තරහක් වෙනවා. නෑ මේක කැප නෑ. මේක උරුම නෑ. මම කතා කළ යුතු නෑ. මෙවුවා මේ ප්‍රසිද්ධ කළ යුතු නෑ කියලා ඒවා පිළිබඳව ආත්මයේ ක්‍රමතේකටපත් කිරීමට තද ව්‍යාපාරයක් ඇති වෙනවා. ඒක ද්වේෂය පැත්තෙන් මතුවේ. ඒ දෙක නිසාම සාමිස සුඛයක් ඇති වෙච්චාම සාමිස සුඛයක් විඳින බව මධ්‍යස්තව මෙනෙහි කිරීමේ අවස්ථාව ගිලිහියක්. ඒක නිසා අපි හිතන්න නරකයි ඒ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ කියන විදිහට කාමසුකල්ලි කාණ්ඩෝමේ සහ අත්තිකිලමතාන යෝගී කියන එක අපේ උප්පන්න සාතිකයේ සඳහන් වෙච්ච දෙයක් නෙවෙයි. ඒකේ චිත්තක්ෂණේ චිත්තක්ෂණයට මේ දෙකෙන් එකක් ආශ්‍රය කරනවාමයි පෘථග්ජනෙක් වෙච්චා මේක ආශ්‍රය කරනවාමයි. ඉතින් ඒක නිසා එලාති වෙන සාමිස සුඛයක් ආපුහම දෙන්නේ දෙවිදියකට හිතන්න පුළුවන්. හිතනවාමයි. පෘථග්ජන අන්ධ පෘථග්ජන ඇත්තෝ මේ දෙකටම වැටෙන එක කාමස කල්කාණ යෝගයට සතුට පිටිච්චයට බුද්ධි විඳලා ඒ මත් වෙන ගතියකට එනවා නැත්නම් අත්කල මතාණ යෝගයට වැටෙන කෙනා ඒක පිළිබඳව පැකිලෙන ගතියක් පසුබාහන ගතියක් මේකට මේක අපි හොඳ නැහැ කියලා අයින් කරන්න හදන ගතියක් ද්වේෂ කරන ගතියක් තියෙනවා දැන් සරුවචන් වහන්සේ මේ දෙක අතරමැදට මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදලා ගත්ත උත්තරයක් නෙවෙයි. උන්වහන්සේ මතක් කරනවා ශාපය හොඳයි කියලා හිතනවනම් ඒ බව මෙනෙහි කරන්න. මම දැන් සාමිත ආමිත සැපයක් විඳින්මින් ඉන්නේ. ඒ බව දැනගන්න. මම ආමිත සැපයක් විඳලා සතුට වෙනවා නම් ඒක දැනගන්න. ඒ වගේ මේක නොවිය යුත්තක් නොකිය යුත්තක් කියලා හිතනවනම් ඒක දැනගන්න. ඉන්දික විපස්සනාවේ ප්‍රകൃතිය ඒක තමයි විපස්සනාවේ පිවිසුම. මේ සඳහා කොච්චර තීව්‍ර කාමසුඛයක් උපයෝගී කළ ගත යුතුද? කොයි වගේ වෙලාවල් අකපද නැකපද කියලා මේ සතියට නම් කිසිම සීමාවක් නැහැ. යම් ප්‍රදේශයක කාමසුඛයක් සුඛයක් කෙනෙකුට මතුවලා එන්නේ අහේතුකෝ කියලා හිතන්න නරකයි. ඒවා එන්නේ සහේතුකවයි. ඔහු කළ පෙර කළ පින් පව් අනුයි. ඒවා මතලායි. අපි හිතුවට අපි පැතුවට ඒ කාම සැප ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි පස්සට සඳහන් වෙන්න ආ වූ දුක ලැබෙන්නේ නැහැ. ඒවා ලැබෙන්නේ හේතු සහිතවයි. අපේ නිසා නරකයි. ඒවා පිළිබඳව අසීමිතව කල්පනා ශක්තියට වැටිලා අවස්ථාවේ පැවැත්විය යුතු සීය පනවයි. එනිසා සර්වඥ දේශනාවේ සඳහන් වෙන්නේ හාමිස සුඛයක් ආපුවාම ඒක සාමිත සුඛයක්. ආමිතයට සම්බන්ධ සුඛයක් විඳින්න ඉන්නවා කියලා දැන ගැනීම තමයි මෙතනදී මතක් කරන්නේ. ඒ දැන ගැනීම මාර්ගයෙන් සතිපට්ඨාන අටුවා දීකාවලට යනකොට කියනවා ඒක භාවනාවකුත් වෙනවා සතිපට්ඨානෙකුත් වෙනවා කියලා. අර පුංචි දරුවේ කිරිවරනකොට නැත්තම් මේ තිරසන් සතෙක් ඒ සැපයක් විඳිනකොට ඒ සතා ඒ 100%ක්ම හිත යොදාගත කළාට පිහිටවන ලද සතියක් නැති නිසා ඒක සතිපට්ඨානයක් වෙන්නේ නැහැ භාවනාවක් වෙන්නේ නැහැ. තව තවත් මතුමත්යේ සතිය වැඩිවීමට හේතුවක් වෙන්නේ නැහැ. දැන් මේ සෑම පරියක්ම අවතාරණ කරන්නේ මේ අජත්තං වා වේදනා බහිද්ධා වේදනා දෙක සංසන්දනය කරන්න කියනවා. සමුදය වය සංසන්දනය කරන්න කියලා කියනවා. ඊට පස්සේ යාවදේව ඥානමත්තාය පටිච්චසතිමත්තාය මේ සැප උපන්නා වූ වේදනාවක් මත මේ පජානාති කියන දැන ගැනීම ඇති කරන්නේ මතු මතේ මේට වඩා සුපතිච්චිත සතියක් ඇති කරගන්නයි. ඒ නිසා ආරම්භයේ කොතනකින් හෝ සතියෙන් පටන් ගන්නවා. ඒ අරබන ලද සතිය මතු මතේ තව තවත් දැඩි වීමෙන් තමයි ඒ සතිය මනාකොට පිටන්නේ. ඒ නිසා ආධුනික යෝගාවචරයෙහිට තීව්‍ර සාමික සුඛ සතිය පිහිට වීමට අපහසුතාව ඇති කරන්න ඉඩ තියෙනවා. මධ්‍යස්ථ සාමික සුඛය සතිය පටන් ගන්නෙදී ලේසි කරන ගතියක් තියෙනවා. මොකද හිත මත් කරලා නතු කරලා ඒ අන්දමන්ද කරන ගතියක් නෑ මධ්‍යස්ථ දෙේ නිතර හම් වෙන සාමාන්‍ය සුඛයක්. ආ නෙව්වයිදී ලේසි මේ පදානාති කියලා විදිහට හාත්පසින් දැන ගැනීම කරන්නේ. නමුත් ඒක මේ සතිය පෙර පෙර සතිය අනුව දැඩි වේගන එන්නා වූ අඛණ්ඩ සතිය මනාකොට පිහිටි සතිය එනකොට ඕනෙම මේ කියන සාමිස සුඛයක් සතියට යට කරන්න පුළුවන්. ඒකදී මේ සති මේ සාමිස සුඛය නොඇලිය යුතුයි මේක ඇලිය යුතුයි කියලා ඒක සීමාවක් නම් මේ විපස්සනා පැත්තෙන් පෙන්වන්න බෑ. ඒකදී කියන්න දෙන්නේ මේ පුද්ගලයාට අදාළ ඒ පුද්ගලයාගේ කර්මද චිත්තද උතුද ආහාරද හේතු අතර මත ඒ ඒ ප්‍රදේශවල හැටියට ඒ කාම සාමිෂෝ නිරාමිෂෝ සැපකෝ දුක්ඛෝ ලබනවා. එනිසා කෙනෙකුට කියන්නත් බෑ ඒ සෑම උච්චතර සෑම සැපයක්ම පිළිබඳ සතිමත් වුණාට පස්සෙන් දාස නිවන් දකින්න කියලා කියන්නත් බෑ. උන්ට අදාළ කොටස තීන්දුව වෙන්නේ ඔව් පෙර කළා වූ කර්ම ශක්තිය වල හැටියටයි උපනිෂ්ඨේ සම්පත්තිය වල හැටියටයි. ඒක නිසා සබ්බම් පරිඤ්ඤයං දුක්ඛ සත්‍ය ගැන සඳහන් කරනකොට ධම්මචක්කපවත්තන සූත්‍රය කියන්නේ සියල්ල හත්පසින් වටකොට අල්ලාගත යුතුයි. නමුත් ඒ සියල්ල වෙන්නේ ඔහුගේ කර්ම ශක්තියට අදාළ සියල්ල පමණයි. එනිසා විචාර රුචි ගුරුවරු විචාර රුචි භාවනා ක්‍රමවලදී සියල්ල දත යුතුයි කියලා කියනවනම් කෙනෙකුට කියන්න වෙනවා එහෙනම් මේ ලෝකේ කාමසප්ප තියෙන ඔක්කොම විඳ විඳ ඒ විදිහේ සතිය පිහිටවා ගන්න උත්සාහ ගත යුතුයි කියලා අමතර ව්‍යාපාරයක් ඇති කරගන්න පුළුවන් කාමසකල්ලි කාණ යෝගයත්තන්ට බුද්ධ වචනේ සඳහන් කරලා තියෙන්නේ සබ්බම් පරිඤ්ඤයයන් ඒ නිසා සෑම සාමිසුපයක්ම විදී යුතුයි කියලා. එහෙම එකක් නැහැ. ඒ පුද්ගලයාට අදාළ සාමිස සුඛය තීඳු කරන්නේ ඒ පුද්ගලයා නෙවෙයි ඒ පුද්ගලයාගේ පෙර කර නිස්සේ සම්පatti උපනිස්සේ සම්පatti කර්ම සම්පatti යන්නේ. අවශ්‍ය කරලා කියන්නේ අවශ්‍ය කරලා තියෙන්නේ තමන් ඉදිරියටපත් වෙනවා නම් ඒකපත් වෙන්නේ හේතුකවමයි. අන්න ඒ හේතුකව පහළ වෙන්නා වූ සාමිෂ සුඛයට පජානාති කියන පදේ මුස්තුම් මසු කරාන්න ඕනේ. හමු කරවන්න ඕනේ මූණ දෙන්න ඕනේ වෙන විදිහට කියනවා සතිය පිළිවන්න. ඒ සාමිෂ සුඛය. ඒ පළවෙනි වාක්‍යයේම දෙවෙනි සමාන්තර පදයේ සඳහන් වන්නේ निराமிෂ සුඛයට. මේ රාමිෂ සුඛයයි නිරාමිෂ සුඛයයි ගන්නකොට හැම නඩුවක්ම හැම වාදයක්ම හැම වර්ධ වාවට හැගෙනීමක්ම අන්දමන්ද වීමක් ඔක්කොම නඩු තියෙන්නේ මේ සාමික සුඛයට විතරයි. නිරාමික සුඛයට කිසිම නඩුවක් නැහැ. මේ නිසා නිරාමික සුඛය අවබෝධ කරවලා දෙන්න පුළුවන් නම් මොන්නම ක්‍රමයකින් හරි හරිම ලේසි බණ කියලා දෙන්න. මොකද සාමික සුඛයේ තියෙනවා සතියට යට කළ සතිපට්ඨානට යට කළ භාවනාවට යට කර ගත්තා නම් යම් කිසි සුඛයක් ඒ පුද්ගලයාගේ මතුමත්යේ සතිය වැඩිවීමට ඥානෙ වැඩිවීමට ඒ සතිය උදව් කරනවා. ඒ විතරක් නෙමේ සතියට යට නොවුනා නම් දිගින් දිගටම ඒ කාමයේ ඊට වඩා බලවත් කාමයකට ඇදගෙන යන ගතියක් තියෙනවා. මේ කාමයේ තියෙනවා හැත් බැඳෙන ගතියක්. හැම වෙලාවෙම භවනිත්‍යයක් ඇතුළ තමයි කාමයේ වැඩ කරන්නේ. ඒ කාමයට කිට්ටු වුණාට පස්සේ තව කිට්ටු කරගන්න හිතෙනවා. තව ලොකු කරගන්න හිතෙනවා. තව මගේම කරගන්න හිතෙනවා. මේ සඳහා මූලිකව යොදන ප්‍රයත්නවලට අපි කියනවා ප්‍රගතිශීලී ගතියක් කියලා. අභිවෘද්ධිය කැමැත්තෙක් කියලා. දියුණුව කැමැත්තෙකුට තිබිය යුත්තක් තමයි තමන් ළඟ ඇත්තා වූ භාවෝග සම්පත් වැඩි කර ගැනීමට යම් කිසි විදි ව්‍යාපාරයක් තියෙනවා. නමුත් අස්වාභාවික දේ තමයි මෙන්න මේ සීමාව සාධාරණ පැත්තේ ඉඳලා අසාධාරණ පැත්තට පනිනකොට ධාර්මික පැත්තේ ඉඳලා අසාර්මික පැත්තට පයින්නකොට වැඩේ කරන මිනිහවත් දන්නේ නැහැ ඒ සීමාව. ඒ නිසා පුංචි මූලික අයිතිවාසිකම් මූලික අවශ්‍යතාවයන් වෙනුවෙන් දරුවන් වෙනුවෙන් නෑදෑයන් වෙනුවෙන් රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් ඒ ප්‍රගතියට සාමිත සුඛයට ඉදිරිපත් වෙච්ච කෙනාට මූලික අයිතිවාසිකමක් තියෙනවා රට ඊට අයිතිවාසිකම් ලබා දීලා තිනවා ඔහුගේ ව්‍යාපාර ශක්තිය ප්‍රයෝග ඥානය යොදවලා ඒ සාමිකෙන් දුක සුඛ වැඩි කරගෙන යනවා. නමුත් ඒක සීමාවකට ආවට පස්සේ අසාධාරණ ක්‍රම වලින් හෝ අධාර්මික ක්‍රම වලින් හෝ ඒ සාමික සුඛය මගේ කරගන්නට, ලං කරගන්නට, බදා ගන්නට, කිට්ටු කරගන්නට සීමාව පනින තැන කවමදාකවත් පු탁ජනෙකුට වැටෙන්නේ. ඒ නිසා ඔහු සාධාරණ සාමික සුඛයෙන් පටන් අසාධාරණ අධාර්මික සාමික සුඛයට වැටුණාට පස්සේ පරිඋත්තාන කෙලෙස් විතරක් නෙවෙයි කය වචන දෙක ඉක්මවන කෙලෙස් වලින් ඉක්මවන වීතික්‍රම කෙලෙස් වලටත් වැටිලා ඉරේ විලංගුව වැදෙන රජුන්ගෙන් හිස ගැසුම් ලැබෙන අපාගත වෙනවා. ඉතින් නඩු. ඉතින් චෝදන. ඒකට හේතුව මේකයි ඒ සාමික සුඛයේ දිගේ ඉදිරියට යනකොට ධාර්මික අසාධාරණ සාධාරණ ධාර්මික අධාර්මික ભેදේ වලලන රජ්‍යයට යටපත් කරන විදිහට මේ සංඥාවේ පල්ලාස, ධිට්ඨි විපල්ලාස, චිත්ත විපල්ලාස සිට වෙනවා. මෙන්න මේ හොල්මන කවදාකවත් නැහැ නිරාමිෂ සැපේ. නිරාමිෂ සැප කවදාකවත් සදාදාන ක්‍රමයක හොයන්න බෑ. නිරාමිෂ සැපේ කවමදාකවත් අධාර්මික ක්‍රමයක හොයන්න බෑ. සම්බුද්ධනේ 15 වෙනිදත් කලින් සම්බුද්ධ තලයේ විශේෂයෙන්ම මේ නිරාමිෂ සැප තිබුණා. පැනහිස්සින් වහන්සේලා ඒක ඉඳලා විඳලා තිබුණා සර්වඥාණන් කවදාකවත් ඒක අධාර්මිකයි කිව්වෙත් නෑ අසාධාරණයි කිව්වෙත් නෑ ඒ කුත්‍ය පිටින්ම චිත්ත භාවනා සම්පූර්ණයෙන්ම තේරවාදයට කිට්ටු කරා ලං කරලා පෙන්නවා ඒ නිරාමිෂ සුඛ ධාන සුඛ රූප ධාන සුඛ අරූප ධාන සුඛ ලෝකෝත්තර සුඛ කියන මේ වායේ රූප ධානය අරූප ධානය කියන මේ දෙක ඒ පෙර හිටපු ඉරිසින්නාන්සලා විඳලා තිබුණා. කවදාකවත් හරුවත් වචන එක ඒ ඉරිසින්නාන්සලාට දොස් කියලා නැහැ. උන්වහන්සේ දොස් කියලා තියෙන්නේ මෙච්චර නිරාමිෂ සුඛයක් පෙන්වලා දෙන්න තරම් ක්‍රමයක් ඇති කරලා වනකා වනගතව නිදහස් සුඛේ විඳපුවේ ඉස්සින්හන්සලාගේ බ්‍රහ්මන ධර්මය මේ අද කාලේ බමුණෝ සාමිෂ සුඛයට යටපත් කරලා බල්ලෝ ආමි අද බල්ලන්ට විතරක් සීමා වෙලා තියෙන ගතිවලට යටපත් වෙලා අද මේ මිනිස්සුව රවට්ටගෙන බමුණු ධර්මයක් ඇති කරන බමුණු මත ඇති කරගෙන අසාධාරණ ක්‍රමයක සමාජය පෙළනවා කියන එකයි උන්වහන්සේගේ දෝෂය. ඒ නිසා නිරාමිත සැපේදී කවදාකවත් අසාධාරණයක් වෙන්න බෑ. කවදාකවත් අධාර්මික හම්බකීමක් වෙන්න බෑ. නමුත් මේ දෙක දන්නේ නැත්තම් සාමිෂ සුඛේ, නිර්ආමිෂ සුඛේ කියන දෙකේ අත්දැකීමක් නැති කෙනා හැමදාම ජීවිතේ පටන් ගන්නෙ සාමිෂ සුඛයෙන්, රණ්ඩු දබර කරන්නේ සාමිෂ සුඛයෙන් මැරලා යන්නේ සාමිෂ සුඛේ. නමුත් පැහැදිලිව තේරුම් ගන්න ඕන මේ ධර්ම පිළිබඳ විනිශ්චයක් කරන්න නම් අඩුම ගානේ මේ නිර්ආමිෂ සුඛේ කියන්නේ මේ රූප අධ්‍යාන සුඛ අරූප අධ්‍යාන සුඛ විඳපු කෙනෙකුට තමයි විනිශ්චය පැහැදිලි වෙන්නේ. ඒ නිසා ඒ කසාමිෂ සුඛය පිළිබඳව ත්‍රිපිටකයේ ඕනෙම තැනක පුදුමාකාර ඒකයත් ආවු ලාමක බව, ග්‍රාම්‍ය බව, හීන බව, තුච්ඡ බව සඳහන් කරලා තියෙනවා. ඒ නිසා ඒකයත් ආවු අධිකතර අහවල් අහවල් දේවල් කියලා කතා කරන්න බැරි දෙයක් ශාසනය. ඕනේ පැත්තක් කතා කරන්න පුළුවන් මොකද ඒක තමයි පළවෙනිම පාඩම. ඒ පළවෙනි පාඩම ඌනෝ ලෝකෝ අතිත්තෝ කාමදාසෝ. කොහොම තමයි රටපාල කුමාරයා ඒ රාජ්‍යරණ මතක් කරුවේ මේ ලෝකේ මේ කාමසපෝලින් කාමසප සඳහා තමයි රාජකම් කරන්නේ. කාමසප්ප සඳහා තමයි යමතිකම් කරන්නේ. කාමසප්ප සඳහා තමයි කාමීත්‍යාචාර කරන නමුත් කවමදාක සම්පූර්ණ කරන්න බෑ. පිපිරෙන්නේ උනා. අතිත්ව කවදාවත් තෘප්තිමත් වෙන්නේ. ඒ වුණාට අපි කොච්චරද අපේ සහෝදරයන්ට වැඩි අපි කාමසප්ප විඳිනවා කියලා පෙන්වන්න දඟලන ගතියක් තියෙනවා. පසදේශක් කායින්ට වැඩි පෙන්වනවා කියන එක අහන්න දෙයක් නෙමෙයි. ඒ තරමටම තමන්ගේ හැම සීමා කරගත්තා වූ මේ වේදනා ශරීරයෙන් එහාට හැම වෙලාවෙම අපි වෙනස් එකක් දකින්නේ ඊට වැඩි අපිට කාමසප්ප ලැබෙන්න ලබා ගන්න තමයි මේ අසාධාරණ අධාර්මික ක්‍රමෝණි යන්නේ. ඒක නිසා කාම ලෝකේ කාම සැපය අතෘප්ති කරයි. ඌණයි. ඒකට දාසකම් කිරීම තමයි පෘථග්ජන ලෝකේ කියන්නේ. සර්වඥාන්සේ සඳහන් කරා මම බැලයක් නෙවෙයි කියලා. මම කාටවත් කඹරන හෝ මම කාටවත් කුලියට වැඩ කරන කෙනෙක් නෙවෙයි. හම්බෙච්ච තැනකට පින්ඳ පාත්‍රය අරගෙන ගිහිල්ලා පින්ඳ පාත්‍රෙන් ලැබුණ දෙයක් අරගෙන ලෝකයේ මිසේරිචාරිය කොහොම ස්වාධීනව මම හැසිරෙනවා කියලා. මොක කවදාකවත් නැත්තන් දෙහිම් බෑ. නැත්තන් බැඳෙන්න ඕනේ. ඒ බැඳීම කාමයේ ඇති ඒකාන්ත ලකුණක් තමයි. ඒ නිසා කාම සුඛය කියනවා මිශ්‍රිත සුඛ කියලා. කාම සුඛයේ වුණ නිසා හැමදාම අපි ව්‍යංජනයක් හදපුවාම ඒකට කට ගැස්ම තුම්මලකට ටිකක් දාන්න ඕනේ. එහෙම නැත්නම් දුරු කුඩුව දාන්න ඕනේ. ඒක දැම්මේ නැත්නම් ඒකේ රසපද මේන්නේ නැහැ. ඒ වගේ තමයි කාම සැප කොච්චර විඳින කෙනාටත් අර ටික තිබුණා නම් හොඳයි කියලා තව ටිකක් අඩුවක් වැටහෙන ගතියක් තියෙනවා. ඒකට මිශ්‍ර කරන්ට කට ගැස්මක් අඩුවක් හිටිනවා. ඉන්සයිඩ් කියන ඌණයි කියන. නිරාමිෂ සුඛයේ කිසිම දෙයක් ආය කලවම් කරන්න ඕනේ දම්බ රත් කරනවා වගේ ඒක නෑ මාත්තු ඕනේ. ඒ වගේම තමයි මේ කාම සුඛයේ සඳහා ඇහෙන් අපි උපරිම විනෝදයේ විඳින වෙලාවක් ගත්තොත් ටික වේලාවක් යනකොට අපිට හිතෙනවා ඒකට කණිමුත් ටිකක් හම්බ වෙනවා නම් හොඳයි. ඉරියව්ව වෙනස් කරලා හම්බ වෙනවා නම් හොඳයි. මේ රූප උනත් නිල් පාටම තියෙනට වැඩිය නිල රතුයි දෙකම තියෙනවා නම් හොඳයි කියලා ඒක වෙනස් වීමක් පතන ගතියක් කියලා. එහෙම නැත්නම් තිබුණ දෙයට තිබුණ දෙයින් වෙනස් වෙන ගතියක් ඉන්නවා. නිරාමිස සුඛයක තියෙන්නේ ප්‍රථම ධානයේ උපදවා නම් පැය ගණන් එහිම ඉඳලා ඉඳ ඉඳ තමයි ඒ සුඛේ වැඩි වෙන්නේ. ඒ නිසා ඒක දාලා යන්න බැරි ගතියක් තියෙනවා ඊරාමිස සුඛේ. ආමිස සුඛේ තියෙන හැමදාම අරමුණු වෙනස් කරන්න නමුත් මේ දෙකෙන් සත්‍ය පහක්වත් පියදම් ගන්න නැති දේ තමයි ඊරාමිස සුඛේ. නමුත් ලෝක ජනගහණය අරගත්තොත් වෙන පැත්තක දාලා බෞද්ධ ජනගහණය ගත්තොත් එහෙමත් පැත්තක දාලා මේ ශ්‍රමණය මහාන වෙච්ච අත්ංගි ගත්තොත් කීයෙන් නැත්නම් මොන ප්‍රතිශතයක්ද මේ කාම සුඛ එහෙම නැත්නම් සාමිෂ සුඛ මේ නිර්ආමිෂ සුඛ දෙක දාන්නේ ඉතින් ඒ බුද්ධාගම ගැන අද අධිකාරිය අරගෙන ඒ විනිශ්චය කරන ඒ මේ චීවරධාරී අත්ංගෙන් මේ දෙකවත් දන්නේ නැතුව මේ සාසනය රකින්නයි කියලා එනතන අභිවෘද්ධිය ඉදිරි සාසනය මේව කරන්නයි කියලා මේ ගන්න තීන්දුව වල තියෙන මොන විදිය අන්ධභාවයක්ද එනිසා උගාවක් ලොකු වෙනසක් තියෙනවා මේ නිර්ආමිෂ සැප ආමිෂ සැප විඳපු මිනිස්යාගේ විනිශ්චයකත් නිර්ආමිෂ සැප දැකපු නැති කෙනාගේ විනිශ්චය. නිර්ආමිෂ සප දැකපු නැති නැත්නම් සාමිෂ සපයේම ගත කරන එක නා වහාම විනිශ්චයකට එළඹෙන. ඒකල වහාම එක්කෙනෙක් වැරදි කරනවා වැරදි දකිනවා ඊට පස්සේ රණ්ඩු සරුවල් වලට වාද විවාද කලහ විවාද වලට පෙළඹෙනවා. දෙකම දකින්න එක නා අපන්නක ප්‍රතිපත්තිය ඉන්නවා. කිසිම දෙයකට විනිශ්චයකට එළඹෙන්නේ නැහැ මොකද එළඹෙත දෙයක් නැහැ මේ වෙනස් වෙන ලෝකේ. අපන්නක ප්‍රතිපත්තිය සර්වචනන්සේ බොහෝම ඉහළින් ආගේ කරපු දෙයක්. මේකට හොඳටම උත්තරය හම්බෙන්නේ මේ සාමිස සැප පිළිබඳව කරන විනිශ්චය කවදාකවත් අර ඌන ලෝකේ අතිත්ත ලෝකේ කාමදාස ලෝකේ කාටද මේ විනිශ්චය අරන් දීලා අපි මේ ලෝකේ සංසිඳනවට හදන්නේ දැවෙන විසගිනි ගත්තා වගේ ස්පාසුවක් නැතුව දුවන මේ ලෝකෙට. ඔකට විනිශ්චය අවශ්‍ය නැහැ. විශේෂයෙන් මේක හොඳට තේරෙනවා අඩු ගානේ මේ ලාම කෝලින් වලින් ගණන් ගන්න පුළුවන්. නිරාමිෂ ධ්‍යාන සැපේ හොදන්නවා. අරූප ධ්‍යාන හෝ සැප දාන්නවනම් ඉතින් එහාට ගිහිල්ලා යන්නා වූ විපස්සනා ඥාන සැප ලැබෙනවා නම් මේ කාම ලෝකයේ පිළිබඳ තියෙන දේවල් බබයි බේසමයි දෙකම අල්ලා වීදි කෙරුවා වාගේ විහි කරන්න තියෙන දෙයක්. කොහොමද හොදා ගන්න දෙයක් නෑ. හොඳ පැත්ත ගත්තත් අපෝ නරක විතරක් දැකලා හෝ ඕකෙන් ගැලවෙන්න බෑ. දෙකම දකින්න. ඒකයි සර්වඥාතේ දේශනා කරන්නේ ආස්වාද පක්ෂය අනිවාර්යයෙන්ම දැකිය යුතුයි. ඒකෙන් කියන්නේ ආසාද පක්ෂේ ආයන්නේ ඉඳලා අක්යන්නට දකින්න ඕනේ කියලා. ඒ පුද්ගලයාට ගැළවීම සඳහා යම් කිසි ප්‍රදේශයක් දැකිය යුතුයි. කර්මානුරූපව උපනිෂේ සම්පත් වල හැටියට. ඒ දැක්කට පස්සේ ඒ සාපේක්ෂවට ආදීනව පක්ෂේ වැටේ. ඊට පස්සේ තමයි නිසාර. ඉතින් මේකේ අත්කිලමතාන යෝගයේ තියෙන භයානකම තමයි අර ආස්වාද පක්ෂයට බයක් තියෙන. හැම වෙලාවෙම මේ ආස්වාද පක්ෂය දකින්නකොට කරප්පන් වගේ එනවා ඒකට. ගැළපෙන්නේ නැති තත්යකට එනවා. ඉතින් ඌට කවදාකවත් ලැබෙන ආදීනව ඥාණය සම්පූර්ණ නැහැ. කාමසිකල්ලුකාණ යෝගයේ තියෙන වැරද්ද තමයි ඒ ආස්වාද පක්ෂයට වැඩියෙන් ඡන්ද දෙනවා. ඒකත් ආව ආස්වා ආදීනව දකිනකොට ඒ පුදුරට වසන්න බෑ. ඒක නිසා ඒ කාමසිකල්ලුකාණ යෝගයේ අත්තිකිලමතාණ යෝගයේ දෙකම මුලින්ම අතහැරිය යුතුයි. අතහැරලා කාම සුඛය සම්පේදින සාමිස සුඛය ඇති වෙනකොට සාමිස සුඛේ බව දැන ගැනීම හැර සාමිස සුඛේ ලෙලි අරින්න පුතු ගන්න යන්න ඕනේ. ඒක ලැබෙන්නේ තමන්ගේ කර්මානුරූපව. ඒ ලැබෙන දෙයට ඒ ආකාරයෙන්ම මූණ දීලා ඒ පිළිබඳ දැනීමක් ඇති කර ගන්නවනම් ඒක තේරුම් ගන්න පුළුවන් බොහෝම ඉක්මනට. එහි යත්තා වූ සතහන්, එහි යත්තා වූ ආකාර බොහෝම ප්‍රකටයි. විවෘත ඇහෙන් දැකලා වාස්තගත කරන්න පුළුවන්. ඒ වාර්තාගත කිරීම දැකපු දේ දැක්ක හැටි වාර්තාගත කරනවා මිසක් කවදාකවත් වර්ණ ගැනීමක් නැහැ. කවදාකවත් සැරසිල්ලක් කරන්න යන්නේ මේ සැරසිල්ලෙන් තමයි අත්තිකිලමතාන යෝගයටයි කාමසුකල්යනකටයි වැටෙන්නේ යථාභූත ඥාන දර්ශනයක් කොහොම ලැබෙන්නේද ලැබෙන දේ සරසන්ට යනවා නම් බලන්න යථාභූත ඥාන දර්ශනය කියන්නේ ඒ පිළිබඳව ඇත්තව මතිමතාන්තර අයින් කරලා සාමිෂ සුඛේ එනකොට සාමිෂ සුඛේ බව දැනගන්න එක ඒක නිර්ාමිත සුඛයක් නම් නිර්ාමිත සුඛේ බව දැනගන්න එක. මේ සාමිත සුඛේ නිර්ාමිත සුඛ කියන දෙකෙන් අර අපි දැනගන්න ඕනේ සාමිත සුඛය සඳහා ලෝකෙ කොච්චර සල්ලි තිබුණත් මදී නිර්ාමිත සුඛයට එක සත පහකවත් අවශ්‍යතාවයක් නැහැ. සාමිත සුඛේ සඳහා ඇහැ පුනවන්ට ඕනේ කන පුනවන්ට ඕනේ නාසය පිනවන්ට පුරවන්ට ඕනේ මේ ආදී වශයෙන් මේ හිල් දල් හිල් දල් සහිත හිල් සහිත මේ කූඩ පුරවන්න වගේ වැඩක්. කවදාකවත් කියලා වටා. නිරාමිස සුඛය අනින්ද්‍රිය පරිබද්ධ. කිසිම ඉන්ද්‍රියකට නැහැ. හොඳට ඉදියාබ්බේ ඥානෙ පහළ වෙච්ච කෙනෙකුට එහෙම නැත්නම් ප්‍රථම ධානය පහළ වෙච්ච කෙනෙකුට මේ ධානය නැගිටලා නම් ඉදියාබ්බේ ඥානින් එක නැත්නම් ඒ ඥානෙ ඉඳද්දිම සලකා බලන්න පුළුවන් මම මේ විදින්නේ ඇහෙන්ද මම මේ විදින්නේ කනෙන්ද මම මේ විදින්නේ නාසයෙන්ද දිවෙන්ද කයෙන්ද හිතෙන්ද විශේෂයෙන්ම ඇහැකන දිවන ආශය කය කියන මේ පහින් ගන්නෙ. ඒ එකකට සම්බන්ධතාවයේ තියෙන තාකල් ඒ අත්දැකීමට හැඩයක් තියෙනවා, ඒ අත්දැකීමට ආකාරයක් තියෙනවා, ඒ අත්දැකීම මුදුන්පත් වෙලා නැහැ. ඒ තාකල් මෙනෙහි කිරීමක් කරන්න ඕනේ. මෙච්චරයි ප්‍රධාන වශයෙන් සුද්ධ විදර්ශනා භාවනාවේ ප්‍රධාන උපදේශය. යම් වෙලාවක් එනවා ඒ සතහන් දැක ගන්න බැරි, ආකාර දැක ගන්න බැරි, ඇහැට, කනට, නාසයට, දිවට, ශරීරයට ගෝචර වෙන්නේ නැති හිතට පමණයි. අනින්ජිය ප්‍රතිපදයට විඥාණයට පමණක් ගොදුරු වෙන දේ ඔන්න ඔය වෙලා වෙනකොට තමයි ඔය පාවෙන ගති පාළ වෙන්නේ. හැමදාම සුද්ධ කරන්න දෙයක් නැහැ කියලා කියන්නේ. මට මේ දේ කියාගන්න බෑයි කියලා කියන්නේ ඒ තමයි ඒ කිච්චු කරන්නේ නිරාමිෂ සුඛේ. නමුත් ඒ සුඛය අඳුරන්නේ නැත්නම් කොවිදාට අත් දෙක අරලා බලනවා පුරුදු කයවත් තියනවාද කියලා ඇහැටවත් මොනවා හරි ගැටලා ආත්ම විශ්වාසයක් ඇති කරගන්න. එහෙම නැත්නම් කනට හෝ දන්නා කෙනෙක්ගේ කටහඬක් ඇහෙනවනම් පාළුව පනාත්‍රයක තනි වෙච්ච මිනිසෙකුට නම කියලා කතා කරනකොට වගේ ලොකු සත්‍යක් ඇති වෙනවා. ඒ නිසා මේ සාමිස සුඛේ ඉඳලා නිරාමිස සුඛයට යනකොට අහගෙන ඉන්නකොට නම් හිතනවා බොහොම උතුම් බොහොම හොඳයි යන්න ඕන කියලා. නමුත් ඒක ලැබුණට බාර ගන්න නම් ලොකු පාරමිතා ශක්තිය ලොකු උපනිෂේ සම්පatti ලොකු ප්‍රඥා ශක්තියක් තියෙනවා. ඒ නිසා මේ සැප දෙක පිළිබඳව මං හිතන්නේ කතා කරන්නත් පුළුවන් ශක්තියක් තියෙන මිත්‍යා දෘෂ්ටිකයන්ට නෙමෙයි සම්‍යක් දෘෂ්ටිකයන්ටමයි. ඒකෙනොත් අදි ශීල භාවනාව නෙමෙයි අදි චිත්ත භාවනාවයි මෙතෙන්ට. නිසා මේකට කියනවා ඊරාමිස සුඛයට කියනවා අදි චිත්ත සුඛ කියලා. අසම්මිස සුඛ කියලා කියනවා. අභ්‍යාසයක සුඛ කියලා කියනවා. කලවන්නේ නැහැ. මාත්තු නැහැ. කාටවත් දෙන්නත් බෑ. ඒ ප්‍රථම ධානයේ පවා කරුවචනාංශයෙන් පෙන්වන්නේ මැටි පිටක් ඇඟේ සුණු ගාන සුණු මැටි පිටක් වතුරෙන් තෙමපුවාම දෝවතලියක තියලා ඒකෙන් පිටතට වතුර වැක්කරෙන්නෙත් නෑ නමුත් හාත්පස ඇතුලේ වතුර සමාසේ විනිවිද ගිහිලා තියෙන. ඒ වගේ තමයි ඔහුගේ කය අදෝ කේසමත්තකා තත්පරියන්තං උද්දං පාදතල. පාතලෙන් උඩ කෙස් තලයෙන් යට සමපරියන්ත කරගෙන ඇති සියල්ල ඒ ප්‍රීතියෙන් ඒක ආමිෂ සුඛයෙන් පිරෙන්න ගන්න. ඒක අම්මට තාත්තට දෙන්නත් බෑ. සාමිෂ සුඛේ නම් හදා බෙදා ගන්න පුළුවන්. ඒකයි මේ රණ්ඩු හරුවල් කියන්නේ. බෙදුන් නඩු තියෙන්නේ, ඉඩම් උසාවි තියෙන්නේ ඒකටයි. ඉතින් මේ දෙකේදී සාමිෂ සුඛය පිළිබඳව මේ විස්තර සහිත වූ ගැලවෙන්න බැරි වූ මේ කාරණාවෙන් ගැලවීම තමයි නෛෂ්ක්‍රමයේදී තාවදගත්තේ. ඒ දේ කරන්නේ නැතුව නෛෂ්ක්‍රමයක් සිදු වෙන්නේ නැතුව මේ නිර්ආමිෂ සත්‍යයකට හිතා ගන්න අමාරුයි. එහෙම කිය අඩු ගානේ සාමිත සැපේ පිළිබඳව ආදීන වාස්වාද දැනගෙන නැත්නම් මේ කළත් ඊගාමිත සැපේ නොලැබී යන්නත් ඉඩ තියෙනවා. නමුත් මේ දෙකම ලැබුණොත් ප්‍රධාන පේන්ටින් දෙය තමයි කලාව විවාද නැතුව යනවා. තණ්ඩු කරන දෙයක් නැහැ. පොඩි දරුවන්ගේ සෙල්ලම් කරන කාලේ සෙල්ලම් ගියල් හදනකොට ඒ සෙල්ලම් ගයක් ළඟ යන අම්මා තාත්තා හරි හැප්පිලා හරි ඒ සෙල්ලම් ගේ කැඩුනොත් මහමිනියගේ මහගයක් අතනට වැඩිය තරහ යනවා පොඩි එකාගේ පොඩි සෙල්ලම් ගේට. ඒ මොකද ඌට මේ සෙල්ලම් ගයක් විතරක් නෙමෙයි පේන්නේ ඒක ගයක් වශයෙන් පේන්නේ. තම මලකොල ටිකක් වහන ඇවිල්ලා වැටේ ඉඳන් ටිකක් යනවා හිටවලා. ඉතින් හදාගත්තා මේක කැඩුනොත් මහ නඩු. මොහොත සර්වඥාතේ දේශනා කරන සෙල්ලම්පත් ඉවර වෙනකොට පොඩි දරුවෝ මේවා කඩලා දාලා තමයි යන්නේ. හැබැයි Taman කඩන් ඉස්සලා කවුරු හරි කැඩුවොත් නඩු. ඒ වගේ තමයි මේ සාමිත සුඛය පිළිබඳ ඇත්තව නඩු. අර පොඩි දරුවන්ගේ පොඩි තෙල්ලන් වගේ වැඩි කියන්න ඔපෙච්චර ගාණක් නැහැ. ඒ වගේ තමයි මේ ආධ්‍යාත්මික සුඛයක තියෙන ප්‍රධාන සුඛය වෙන්න තියෙන ඉන්ද්‍රාමිත සුඛය. ඉන්ද්‍රාමිත සුඛය ලබන්නේ නැති වුණොත් සාමිස සුඛයෙන් පටන්ගෙන සාමිස සුඛයෙන් හමාර වෙන තැනකදී ඒ කලහ විවාද වැඩි ගතියක් තියෙනවා. බෙදුම් නඩු වැඩි ගතියක් තියෙනවා. ඉතින් ඒක නිසායි තරුවචනාංශයේ විශේෂයෙන්ම සලායතන විභංග සූත්‍රයේදී පෙන්ලා තියෙන මේ සාමිස සුඛය, නිරාමිස සුඛය මාර්ගය ප්‍රතිස්ථාපනය කරන්නේ. ඉදන් ඉදන් නිසා ඉදන් පජාත. සාමිස සුඛය අයින් කරන්න කියනවා, නිරාමිස සුඛය පත. නැත්නම් නිසා ඉවත් කිරීම නිසා හට ගැනීම මේ සාමිෂ සුඛය නිර්ාමිෂ සුඛය නිසා අතාරින නිකන් අතාරලා බෑ අතාරින්න වෙන්නේ නෑ ඇත්ත ඉතන හිතසක් තිබුණොත් වෙන්නේ නෑ අනිවාර්යයෙන් මේක නිසා අපිට සාමාන්‍ය ඵල පැවිදි වීමේ නෛෂ්ක්‍රම යති ඵල නැත්තම් ධාන ශප ඒවා විඳිනකොට නම් පැහැදිලි අදහසක් තියෙනවා පැහැදිලි හේතුවක් තියෙනවා මේ සාමිෂ පාතාරේ එහෙම නැත්නම් මේ අඩුව කොහොමඩක්ක සාමිෂෙන් පිරෙනවා අර කලහ විවාද ගැටියට වැඩ ඊගාවට දරුවචනanse පෙන්වන්නේ සාමිසංවා දුක්ඛං වේදනං වේදේමානෝ සාමිසං දුක්ඛං වේදනං වේදයාමීති පජානා. නිරාමිසංවා දුක්ඛං වේදනං වේදේමානෝ නිරාමිසං දුක්ඛං වේදනං වේදයාමීති පජානා. මිහිරි කැමැති මේ සාමිස දුක් ගැන කතා කරමින් ගියාම නමුත් ලෝකෙ වැඩියෙන් තියෙන සාමිස දුක. යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං යමං යම් රූපයක්, සද්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් පහසක් තමන් කැමති වෙනවද? ඒ දේ නොලැබුණොත් දුකයි. ඒ නිසා සාමිෂ දුක ඒ පත්‍රේ බලනකොට පේන්නේ සාමිෂ දුක තමයි. ඒඩිය ගහගෙන ඉන්නකොට පේන්නේ සාමිෂ දුක තමයි. රූප වාහිනිය බලනකොට පේන්නේ සාමිෂ දුක තමයි. හැමතැනම අඩුපාඩු, හැමතැනම උද්ඝෝෂණ ව්‍යාපාර, හැමතැනම අයිතිවාසිකම් සඳහා සටන්. ඒ මොකද හිතාන ඉන්නවා මේ ධනපති පන්තිය තමයි මේවා පාලනය කරන්නේ නිසා ධනපති පන්තියේ මර්ධනය කෙරුවොත් අපි ඔක්කොටම සමබර වුණොත් හරි කියලා උන සමාජවාදී කට්ටිය කියනවා. නැත්නම් කුලවන්තයෝ තමයි ඒක පාවිච්චි කරන නිසා කුල ભેද නැති කරොත් හරියයි කියලා ඒ කුල ભેදත් සතහන් කරනවා. එහෙම නැත්නම් හොඳ මානසික මට්ටමකින් ඉන්න ඇත්තෝ තමයි මේක විඳින්නේ නිසා මානසික පීඩාවෙන් ඇති අත්ව නිතරම තැරෙනවයි කියලා මානසික විද්‍යාඥයෝ අදහස් ප්‍රකාශ කරනවා. බලයේ ඇත්තෝ තමයි මේවා විඳින්නේ බලයේ නැත්තෝ මේ සඳහා පෙරෙන පෙරෙන අතහැනවා කියලා බලය පිළිබඳ අදහස් ඉදිරිපත් කරනවා. මේ ඔක්කොම තියෙන ළමා සතුන මේ සාමිස සැප. එනස සාමිස දුක. ඉතින් මේකෙන් එක එක එක එක මත ඉදිරිපත් කරලා අර දන්නේ නැති ඇත්තු, අර කුලෙන් හීන ඇත්තු, අර බලයෙන් අඩු ඇත්තු, අර මානසික දුර්වලත ඇත්තු රංචු පිටින් නොමගාරයි. ඒක ලියලා දාර්ශනිකයෝ කියලා නංගාරයි. මතවාදී අදහස් ඉදිරිපත් කරපැත්තෝ කියලා ඉතිහාසයෙන් නම් සඳහන් වෙනවා. අවුරුදු 100ක් ගියලාද 1000ක් ගියලාද ඔගේ බොරුව බොරු වල එළි වෙනවාමයි. ඒ මොකද මෙවුව පහළ වෙන්නේ අහේතුකව නෙවෙයි. සාමිෂ දුක පහළ වෙන්නේ සහේතුකවමයි. Taman කළ දේ අනුව. ඒ නිසා දෙවියන් වහන්සේ ඉදිරිපත් කරගත්තෝ හිතනවා දෙවියන් වහන්සේගේ මන ආපි කියලා. දෙවියන් වහන්සේ විරුද්ධත්ව කියන අනේ ඔය මෝඩ දෙයියෝ. කාටවත් හරියට හරියන විදිහට හැපයක්ම අවල දීලා නැහැ. එකම එකක් නිරෝගී කරලා නැහැ. මොකද ඔය දෙයියන්ගේ ජීවනයේ ਸਰවචනාදී අහනවා ඒක මේ ජාතක කතාවක ඕකට කියන්න තියෙන්නේ මැවුම්කාර දෙවියයි කියන්නේ විනාශකයයි කියලා. මේ ලෝකේ කෑවේ කවුරු හරි මැව්වනම් අන්න ඕක තමයි කියලා ਸਰවචනාදී මේ මේ ජාතක කතාවේ. මොකද උන්වහන්සේ උන්වහන්සේ විවාහ කරලා තියෙන්නේ අසාධාරණයෙන් බොරුවක්, හීන භාවයක්, ඌණ භාවයක්, තුච්ච භාවයක් නෙමවලා තියෙන්නේ. ඉතින් ඒව පේන්නේ නැහැ ඒව ආධාන නැත්තම්. සර්වඥාන්ගේ මවා ගත්තේ උඹමයි. උඹේම කර්ම ශක්තිය තමයි. ඒ නිසා ඔබ කවුරු එකද රණ්ඩු කරන්නේ. හරියට කණ්ණාඩියේ මූණ දිහා බලලා මූණ කැතයි කියලා රණ්ඩු කරනවා වගේ. කණ්ණාඩිය හොඳ නම් පෙන්වන්නේ Tamanගේ මූණ තමයි. ඒක ලොක් කරලා පුංචි කරලා පෙන්වන කණ්ණාඩිය වැරදි. කණ්ණාඩිය හරිනම් එසා ධර්මානුකූලව කල්පනා කරලා බලනකොට වෙලා තියෙනවා නම් අත අදහනක් වෙන්න පුළුවන් දුකක් වෙන්න පුළුවන් තමයි. ඒකට සර්වඥාසේ කනගාට වෙන්න කියලා අනුමත කරන්නේත් නැහැ. සන්තෝෂ වෙන්න කියලා අනුමත කරන්නේත් නෑ. පජානාත් කියන පදේ පෙන්වන්නේ සාමිෂ දුකක් ඇති වුණා නම් ඒ සාමිෂ දුක් බව තේරුම් ගන්න කියලා. ඒ වගේම නිර්ආමිෂ දුකක් තියෙනවා. සමහර වෙලාවට පැවිදෙන්ට කැමැත්තෙන් ඉන්නත්තු කවදාකවත් හිතන්නේ නිර්ආමිෂ දුක කියන එක. ඇත්ත හිතන්නේ මේ මොන තරම් අමාරුද මේ පැවිදිල පැවිදි වුණොත් නම් ඔක්කොම හරි. ඊගේ අතහැරියට පස්සේ ඔක්කොම හරි කියලා. නමුත් දන්නේ නැහැ ගලන ගඟකට හරස් කරන්ට වැලි කොටයක් හරි ගලක් හරි දැම්මොත් ගඟ කොච්චර කැළඹෙනවද? ගඟ සම්පූර්ණයෙන්ම අර නිස්සද්ද ගමන අතහැරලා තන්නේ කර විරෝධයක් පාන. මේ වගේ නිරාමස සැපේ හොයාගෙන අබිනිෂ්ක්‍මණය කළත් සම්පූර්ණ අලුත් ප්‍රශ්න කට්ටලයකට වුණ දෙන්න වෙනවා. එතකොට නිරාමිෂ දුක කියන එක වැටෙන්න පටන් ගන්නවා. නමුත් නිරාමිෂ දුකත් සාමිෂ දුකත් දෙක බලනකොට නිරාමිෂ දුක කවදාකවත් අසාධාරණයකට අධාර්මික දෙයකට පොළඹවන්නේ. Taman වශයෙන් ඉච්ඡා බංගත්තටපත් වෙන්න පුළුවන්. නමුත් කවදාවත් අසාධාර්ම දෙයකට අධාර්මික දෙයකට පොළඹවන්නේ. සාමිෂ දුක නම් මේ ලෝකයට සම්බන්ධ කාමයේ සම්බන්ධ දුක නම් කොච්චර දෝ අසාධාරණ කංගවත සිය ජීවන අසා ගැනීමකට හෝ පරපණ නැතිවීමකට ප්‍රවාහ ලක් වෙන්න පුළුවන්. ඒ තරම් වෙන්නේ ඒ උච්චතර කාම නැත්නම් සාමිෂ සැප හෝ දුක. මේ දෙකම ඒ උච්චතර වූ ද්වේෂය හෝ එමෙතන් උච්චතර කාමක සැපෙන් ඇති වෙන්නා වූ රාගය හෝ සතියට අල්ලන්න අමාරුයි. ආධුනිකයට අමාරුයි. නමුත් අල්ලන්නේ නැතුව නම් කවදාවත් නිවන් දකින්නත් බෑ. එනිසා මේ අදිචිත්ත භාවනාවකට අපි නැත්තම් කියනනම් අදිචිත්ත සුඛයකට බලාපොරොත්තු වෙන කෙනා මුන්තම වෙලාව තමයි පටන් අරගන්නට මධ්‍යස්ත සැප මධ්‍යස්ත දුක් සහිත ස්ථාන. මේවා තමයි අපි සඳහන් කරන්නේ ප්‍රත්‍ය ස්ථාන කියලා. නැත්තම් ප්‍රතිરૂපදේශ වශයෙන් සප්පාය ස්ථාන වශයෙන් සඳහන් කරන්නේ අධික සාමිස සපත් හොඳ නැහැ අධික සාමිස දුකක් හොඳ නැහැ. එතනින් පටන් අරගත්තාම නමුත් කවදා හරි අධික සාමිස සපත් නොදැන අධික කාම සාමිස දුකක් නොදැන නිවන් දකින්නත් බෑ. පටන් ගන්න වෙලාවේදී කරගෙන සතිය දියුණු වෙනකොට වෙනකොට සමාධිය දියුණු වෙනකොට වෙනකොට ඒ පුද්ගලයා ක්‍රමයක් ක්‍රමයෙන් එnde end end අර අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවන තාන මේ මේ තථා ස්වරූපයටපත් වෙනකොට එහෙම නැත්නම් එහෙව් බවටපත් වෙනකොට එන්න කොච්චර දැඩි විදිහේ සැපක් ආවත් කොච්චර විදිහේ දුකක් ආවත් ඒ විදිහේ නොසලෙන සත්‍යකටපත් කරනවා. ඒසා භාවනාව එහෙම නැත්නම් ප්‍රතිපදාව හැම වෙලාවෙම මේ දන්න පුළුවන් හැකි තැනින් පටන් අරගෙන ඒ නොහැකි තැන දක්වා දිගට පැතිරීමක් තමයි කියන්නේ. අවසාන වශයෙන් සඳහන් කරන්නේ සාමිසංවා අදුක්කම සුඛ වේදනං වේදේමානෝ සාමිසං අදුක්කම සුඛං වේදනං වේදයාමි. නිරාමිසං වා අදුක්කම සුඛං වේදනං වේදේමානෝ නිරාමිසං වා අදුක්කම සුඛං වේදනං වේදයාමි इति පජානා. මේකට කියන්න තියෙන්නේ අපි සාමාන්‍යයෙන් සාමිස සැප ලබනකොට බොහෝ ප්‍රකට ක්‍රමයක් තමයි අපි ඝන දේවල් පරිභෝග කරනවා ද්‍රව දේවල් පරිභෝග කරනවා වායු පරිභෝග කරනවා මේන් ගන්ධරක නැත්නම් ගමක තොටක කිට්ටුවක ජීවත් වෙන මිනිසයාට ඇත්තටම අවශ්‍ය කරලා තියෙන්නේ කෑමට අවශ්‍ය කරන වූ ඝනද්‍රව්‍ය හැවීමට සඳහා තමා ඒ මනුස්සයා මුළු ජීවිතේ ගත කරනවා. වතුර ටික නම් ගඟෙන් ඇලෙන් ගන්න පුළුවන්. හුස්ම ටික නිකන් හම්බ වෙනවා. නමුත් නගරයට කිට්ටු වෙනකොට වතුරටත් ගෙවන්න. ඒ වුණත් ප්‍රධාන වශයෙන් අපි හම්බ කරන්නේ මේ ඝනද්‍රව්‍ය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ ඝන ද්‍රව්‍ය මේ බාහිර ආයතන 6 පහ උපයන තමයි. ඒ වාතයට ගෙවන්න ඕනේ. නමුත් දැන් දැන් ඉස්සරහට යනකොට හඳට යනකොට නම් අඟහරු ලෝකයට යනකොට නම් දෝනාවක පල්ලෙහාට බයිනකොට නම් වාතයටත් ගෙවන්න වෙනවා. පීනනකොට යට යනකොත් වාතයටත් ගෙවන්න වෙනවා. දැන් අපි සාමාන්‍ය මධ්‍යස්ථ පන්තියක යමකොටක ජීවත් වෙන මිනිසෙකුට මේ හුස්ම ගැනීම සඳහා කිසිම වියදමක් කරන්නේ නැතුව කිසිම සැපක් දුකක් නොදී ගත කරන්නා වූ මේ හුස්ම ගැනීමේ වැඩපිළිවෙල කොච්චරක් නොදැන ගත කරනවද භාවනා නොකරන කෙනා. කාපු කෑම වේලවල් ගන්න මනුස්සයාට යම් කිසි ගාණක් තියෙයි. බීපු වතුර ගැලුම් ගාන ඉච්චා දානවා. හුස්ම ගත්ත හුස්ම ප්‍රදේශයේ දන්නේම නැහැ. ඒ මොකද බැඳෙන්න දෙයක් නැහැනේ හම්බ කරන්න දෙයක් නැහැනේ මගේ කියන දෙයක් නැහැනේ ඒක වැටකොටු ගහන්න දෙයක් නැහැනේ මෙන්න මේ වගේ අපේ හිතට නැත්නම් ඇහ කන දිව නාසය කියන මේ ඉන්ද්‍රයන්ට නොදැනි නමුත් ඊටාම වටිනා රාශි ඒ ඒ චිත්තක්ෂණ අපි බුද්ධ විඳිනවා ඒක නොදැනි පහු වෙනවා. චන සම්පත්තිය ස්ථානත් දුෂ්කරදී ඒක ඉබේම පහු වෙන එක පිළිබඳ කිසිම හැඟීමක්ම නැහැ අන්ධ පුතර්ජනය. ඒක තමයි උත්තරදී. හුස්ම නැති වුණොත් ඒක තප්පර ගානක් ඉන්න පුළුවන්. ඔක්කොම මැරලා යනවා. නමුත් ඒක අපිට නිකන් ලැබිලා තියෙනවා. අපිට කවදාකවත් ඒක පිළිබඳ හැඟීමක් නැහැ මේ මෑතක ඉඳලා මේ පරිසර දූෂණ කියන වචනේ නාවන. ඒ වගේ දවසක් කරගත්තොත් එimhe අපිට හම්බෙලා තියෙන ගෘහ භාණ්ඩ, එහෙම නැත්නම් සතු පහසු ආසන, එහෙම නැත්නම් දකින්න රූප, කනට ඇහෙන ශබ්ද විශාල ප්‍රදේශයක්. කීයට වැඩි ගාණක් මේ උපේක්ෂා වේදනාව සඳහා තමයි ලැබිලා තියෙන්නේ. නමුත් අපි ඒව සඳහා කවදාකවත් තැකීමක් කරන්නේ අර ලබා ගන්න බැරි පුංචි දෙයක් අල්ලගෙන. ඒකටම අඬනවා. ඒකටම නඩු කියකියා. ඒ පිටිපස්සෙම දුවන ගතිය දිහා බලනකොට පේන්න පටන් ගන්නවා මේ අදුක්කම සුඛ වේදනාව නම් නොදක ඉන්න එකයි දුක. දැකගත්තා නම් සැප. අපිට ලැබිලා තියෙන සැප ප්‍රදේශේ. බුද්ධෝත්පාද කාලයක් ලැබිලා තියෙනවා කියන සැපේ. මනුස්සාත්ම භාවයක් ලැබිලා තියෙනවා කියන සැපේ. ඇහැ කන දිව නාසය හොඳට අපිට ලැබිලා තියෙනවා කියන සැපේ. කල්යාණ මිත්‍රෝ ලැබිලා තියෙනවා කියන සැපේ. පැවිද්දක් අපිට විවෘතව තියෙනවා කියන සැපේ ධර්මය අහන්න ලැබෙනවා කියන සැපේ මේ තරම් උත්තරම සැප ඔක්කොම අපි උපේක්ෂාවට යට කරලා. ඒවා දී ඇති සම්පත්‍ය අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. නොලැබෙච්ච මොකක් හරි වෙනුවේ ජීවිත පරිත්‍යාගයටත් ලෑස්ති. අන්ධ ලෝකයක් තියෙනවා. තමන්ට ලැබී ඇති දේවල් දිහා බැලුවොත් අපි කොච්චර උතුම් ආඩම්බර පුරවැසියෝද? නමුත් අපිට පේන්න තියෙන්නේ අපි දීන හීන බැගෑවටපත් වෙච්ච කොන්දපාය නැති වැල්ගඩවිල්ල ගන්න අපිපත් වෙන මේ පුංචි කාම සැපයක් ඉදිරියේ අපි වැටෙන වැටෙල දිහා බලනවා. ඒ නිසා යම් කිසි කෙනෙකුට මේ උපේක්ෂාව සාමිස වූ උපේක්ෂාව අරගත්තා. කොච්චර පිච්චිකතිකට ජීවත් වෙනවද? නමුත් මේ අතෘප්තිකර ලෝකේ කාමයේ නිසා තණ්හාව නිසා නොලැබිච්ච දේ වෙනුවෙන් කරන මේ සාතන දිහා බලනකොට අධික සැපක් අධික දුකක් වෙනුවෙන් අපි ඕනේ ව්‍යාපාරයක් කරයි දිවේලේ අපිට මේ හම්බෙලා තියෙන උපේක්ෂා පිළිබඳ අපිට දැනීමක්වත් ඇහැදීමක්වත් නැහැ. ඒ වගේම තමයි අදුක්කම සුඛ වේදනාව ගත්තාම निराமிස පැත්තෙන් අපිට ධ්‍යාන සපවල තියෙන ප්‍රථම ධ්‍යානයේ ඉතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව කියන හොඳ ධානාංග දෙවෙනි එකේ ප්‍රීතිය ප්‍රකට බව තුන්වෙනි එකේ සුඛය ප්‍රකට බව අවසානට ගිල්ල වැටෙන උපේක්ෂාව. අපිට පේන උපේක්ෂාවට වටනට පස්සේ ඉච්ඡා බංගත්තට වැටෙනවා වගේ කියලා හිතෙන් ඉඳී කියනවා. ඒ වගේම විපස්සනා ඥාන අරගත්තාම මුල් මුල් සම්මසන ඥානෙට ආපුවාම සෝවාන් වුණා රහත් වුණා වගේ කියලා පුදුමාකාර වචන ප්‍රකාශ කරන්න පටන් ගන්නවා මිනිස්සු. තවඩින්ගත් එක ඉක්මනට ගියාට පස්සේ උද්‍යපේ ඥානට ආවට පස්සේ ඒ Tamanටම ඇති වුණා වූ සැප විපස්සනා උපක්ලේශ බවට පත් වෙන තරමට විෂම වෙන්න පටන් ගන්නවා. ඊගාවට ඔන්න භය ඥාන භංග බවස්පත්තා ඥානෙනකොට දුක හොඳට ප්‍රකටයි. එතකොට දුවන්න පුළුවන්. එතකොට භාවනා මධ්‍යස්ථාන වෙනස් කරනවා, ගුරුවරු වෙනස් කරනවා එතන නක්ම. අන්තිමට ගිහිලා ඒ දෙකටම තුනටම ගෙවන්න තියෙන හරි කියලා උපේක්ෂාවට ආවට පස්සේ මහා පාළු ඒකාකාරයි නින්දට වැටෙනවා. ඒකට කිසිම සැලකිල්ලක් නැහැ. මෙතෙන් ආවේ අච්චර ලොකු ගෙවිය යුතු භාරදhari ව්‍යාපාර අවශ්‍ය කරන මේ නිරාමිෂ සුඛේ විඳලා නේද? ඊට පස්සේ නිරාමිෂ දුක විඳලා නේද? දැන් මේ දෙකටම පස්සේ ඇති වුණා මේ උපේක්ෂාව රහත් හිතකට නේද සම කරන්න පුළුවන් වෙන්නේ මේ වීතික්‍රම කෙලෙස් පරිවෘත්තාන කෙලෙස් එහෙම නැත්නම් අනුසය කෙලෙස් පහකලයි කියලා කියන්නේ මොකද්ද අල්ලන්න පුළුවන් ආමිෂ වූ රත්තරන් ලෝකයක්ද එතන කුරුණන්ට ඔගේ tattoo වෙලා පීනන්න පුළුවන් පියාඹන්න පුළුවන් තත්ත්වයක් මහලුවන්ට අපේ වරන් ලැබිලා පීනන්න පුළුවන් තත්ත්වයක් ඉව මොනක්වත් බලාපොරොත්තු වෙනවා නම් කවදාකවත් ඒ පුද්ගලයාට මේ නිර්ආමිෂ සැප හැඟීමක් නැහැ. ඒ නිසා තද ආමිෂ සැපේ තද ආමිෂ දුකකින් පහුවෙලා ලැබෙනා වූ මේ සංකාරුපේක්ෂා ඥාන වාගේ තාම උපේක්ෂා தත්ත්ව තවත් උනාට පස්සේ විපිලිසර බවක් අපට ඇති වෙනවා. ඒ මොකද? ඒ தත්වයටයි අපි මේ තෙකල් වෙහෙස උනේ. ශ්‍රමණ ධර්ම සම්පූර්ණ වෙනවා කියලා කියන්නේ මේකටයි. ඒ නිසා ඒක පිළිබඳව නොදැනීම නිසා ඇතිවෙනා වූ ඒ දුකක්. ඇත්තට උපේක්ෂා නොවින්ද නෙවෙයි විඳිනවා. නමුත් විඳපු දේ වටිනාකම නොදැනීම නිසා දුකක් බවටපත් වෙනවා. ඒ නිසා ඒ නිර්ාමිෂ වුණත්, සාමිෂ වුණත් අදුක්කම සුඛ වේදනාවටපත් වෙනට එක දන්නවනම් සැපක්. නොදන්නවනම් දුකක්. ඒක නිසා අපි අර ගිය පාර වතක් කරගත්තා වගේ ජීවිතේ සැප දුක් අදුක්කම සුඛ කියලා කිව්වට වඩා මේ නිර්ාමිෂ සාමිෂ කියන පද දෙක ගත්තට පස්සේ ඒක විශේෂෝචර වෙන්නේ කාන්තේම භාවනා යම් කිසි අත්දැකීමක් ලැබු කෙනාට විතරයි. ඒක නෑ හිතා ගන්න පුළුවන් ඒක නරත් ඇයි සතුටක් නම් එන එකක් නෑ බනහනකොට ඒ මොකද හේතුව Tamange දෙන අඩුපාඩුකම් පේන නිසා. නමුත් මේ ජීවිතය ගත කරන්නේ ටික හදාගන්නනේ. එතකොට සතුටක් ඇති වෙනවා මේ ධර්මයේ කියන එක මැරෙන දෙයක් නෙවෙයි. මේ ධර්මයේ කියන එක වයසට යන දෙයක්වත් කාලානුරූපව මලකඩ කන දෙයක්වත් නෙවෙයි ධර්මයේ ධර්මයේමයි මේක ධර්මයේ ධර්මයේ වශයෙන් නොදැනීම කියන අධර්මයයි අපිට බලපාන. ධර්මයේ ධර්මයේ වශයෙන් පේනකොට අපිට නිකන් দাঁඩි දාන ගතියක් එනවා. ස්පාසු නැති ගතියක් එනවා. ඒ මොකද ඒකෙන් පෙන්වන්න හදන්නේම අනිත්‍ය දුක අනාත්මයි. මේක කන්න බෑ. මේක සාක්කුවේ දාලා රකින්න බෑ. හොරකම් කරගෙන යන්න බෑ. වැටකොට පදන්න බෑ. ඒක නිසා මේ ආමිෂ නිර්ආමිෂ කියන මේ බෙදීම දිගේ යනකොට ඇතිවෙනා වූ தත්ත්වදී තේරුම් ගන්නට නම් අවන්ත වෙන්න ඕනේ. හැම හති ගුණක්ම බෙද ලබා ගන්න ප්‍රඥාවන්ත වෙන්න ඕනේ. ඒ නිසා අපි මේ කරපු මෙතෙක් කල් භාවනා ක්‍රමවලින් හම්බෙලා තියෙන ඔක්කොම හොඳ පැත්ත වෙන්නේ නරක දකින්නයි කියන එක. ඒ නිසා අදත් අපි මේ ධර්ම දේශනාවට ගත වුණා වූ කාලයේදී යම් ප්‍රදේශයක් මෙතෙක් ගන්නා දේවල් වලට අතිරේක විස්තර ටිකක් ලං කරන්න උත්සාහ කළේ හොඳට මෙතෙක් කල හොඳට අර දෙකම විදිමින් හෝ මධ්‍යම පාර අරගෙන ගිය කෙනාට නම් මේකේ ධෛර්යයක් ඇති වෙනවා හොඳ දේ හොඳ දේ වශයෙන් නරක දේ නරක වශයෙන් තෝරගන්න. ඒ වගේම තමයි තේරෙන්න ඕනේ තව ධර්ම ඉගෙන ගන්න පොඩාක් ඒ වගේ. ඒක ඉගෙන ගන්න ඉගෙන ගන්න භාවනාව කියන එක ලේසි වෙනවා. නොදන්නාට නොකරපු කෙනාට අසාර්ථක වෙච්ච කෙනාට මේක පරාජයක් වුණාට කරලා වැඩ ගන්න පුළුවන් මෙලෝ වශයෙන් සාක්ෂාත් කරගන්න දෙයක් පුළුවන් දෙයක් බව ආගෙනනකොට තියෙනවා. ඒ නිසා සියලු දෙනාටම මේ ඉදිරිපත් කළ ආවමූල ධර්ම කරුණොත් ප්‍රායෝගික කරුණොත් තම තමන්ගේ අත්දැකීමත් නිසා මේ අවසානයේ ඇත්තා වූ අදුක්කම සුඛ වූ නිරාමිෂ වූ වේඛා වේදනාවට වහවහා ළඟාවෙන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතනින් සමාප්ත චාතාජම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාජම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාජම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසත්තා ච බුම්මත්තා දේවානාගාමයිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගාමයිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගාමයිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මන්තරං ඉදං වූ ඥාතිනං හෝතු සුඛි